ලබන දේශකයන්න් වහන්සේ මහව ගන්නෑවිහෙන පුරාණ ආරණ්‍ය සේනාසනය ඇහැටවැව දෙවිලාව වල්කම්බා ආරණ්‍ය සේනාසනය යන උභය සේනාසනාධිපති පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ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 පගේව අසජ්ජාය කථා කෝපනගෝ ගෝතම හේතු කෝපච්චයෝ යේන කදායි අදීග රත්තං අසජ්ජාය කථා පිමන්තා පටිභන්ති පගේව සජ්ජාය කථාති සදාබ්ද සම්පන්න පින්වත්නි කියලා. අද අපි අරමුණු කරගන්නේ මේ පින්වන්ත අයට හොයාගන්න පුළුවන් ඕනේ මේ සූත්‍ර ධර්මයේ විශේෂයෙන් අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන් දැන් ලේසියෙන්ම එක එක සූත්‍රය තියෙන්නේ අද අපි සාකච්ඡා කරන සූත්‍රය තියෙන්නේ අංගුත්තර නිකායේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තියෙන බ්‍රාහ්මණ වර්ගයේ තියෙනවා සංගාරව කියලා සූත්‍රය. සංගාරව බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයක්. මූලික කරගෙන බුදුරජාණන් වහන්සේ දුන්න අවවාදය දේශනා කරපු සූත්‍ර ධර්මයක් තමයි අපි මේ අද දවසේ සාකච්ඡාවට ගන්නෙ. මොකක්ද සංගාරව බ්‍රාහ්මණය කියලා බුදුරජාණන් වහන්සේ අහන්නේ? බවත් ගෞතමයන්න් වහන්සේ යම් හේයකින් සමහර කාලෙකදී බොහෝ කාලයක් සජ්ජායනා කරපු මන්ත්‍ර බොහෝ කාලයක් සජ්ජායනා කරපු මන්ත්‍ර වැටහෙන්නේ නැහැ. ඒවවත් තේරෙන්නේ නැහැ සමහර වෙලාවට කියලා කියනවා. හ්ම්. ඒ විතරක් නෙවෙයි එහෙනම් ඉතින් සජ්ජායනා නොකරපු ඒවා ගැන කවර කතාද? දීගරත්නං සජ්ජායකතා පිමන්තා නප්පටි භන්ති පගේව අසජ්ජායකතා. එතකොට ඒ වගේ ඒවට හේතුව මොකක්ද කියලා මෙහානේ. ඒ විතරක් නෙවෙයි සමහර වෙලාවට යම් හේයකින් එක් කලයක බොහෝ කාලයක් සත්‍යන සත්‍යයනා නොකරපු. ඒ කියන්නේ බොහෝ කාලයක් එයා භාවිතා නොකරපු මන්ත්‍රය පවට එනවා. ඉතින් සත්‍යයනා කරපේවා ගැන කවර කතාවක්ද කියලා අහනවා. මෙන්න මේකට හේතුව මොකක්ද? මේකට ප්‍රත්‍ය කවරද කියලා අහනවා. ඒ කියන්නේ සමහර වෙලාවට මතක තබා ගන්න දේවල් වක්වත් හොඳට බොහෝ කාලයක් මතක තියාගත්ත බොහෝ කාලයක් භාවිතා කරපු දේවල් අර්ථයවත්වත් වැටහෙන්නේ නැහැ ඒවත් අමතක වෙලා යනවා එක වෙලාවකට කියලා කියනවා. තවත් වෙලාවකට ඒක දැන් අර මතක තියාගත්ත බොහෝ භාවිතා කරපු ඒවත් අමතක වෙලා යනවා නම් යම් හේකින් අනිත් ඒවා ගැන කවර කතාවක්ද? හරි. එතකොට සමහර වෙලාවල් තියෙනවා කියලා කියනවා වැඩි භාවිතා නොකරපු වැඩි සත්‍යයනා නොකරපු දේවලුත් හොඳට වැටහෙනවා. එහෙමනම් සත්‍යයනා කරපුවා ගැන කවර කතාවක්ද කියලා මේ මොකද්ද දන්නවද කියන්නේ අපි ඊයේ ගත් උදාහරණයක් එක්ක බලමු. වේලාවකට කොයි තරම් බාධක තිබුණත් මේ වාහනේ පදවගෙන අපූර්වට ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. වේලාවකට යන්න බෑ. වේලාවකට බාධා නැති වුණත් යන්න බෑ මේ කියලා මේ කියන්නේ. ඉතින් අර අපි බලන්න ඕන මොකද මේ කියලා දැන් බුදුරජාණන් වහන්සේ මේකට හේතු දේශනා කරනවා අපේ පින්නන්තයටත් ඕන තරම් මේ වගේ අවස්ථාවේ සමහර දවස් තියෙනවා කිසි වැඩක් කරන්නත් බෑ ඉතාලම නොසන්සුන් තත්ත්වයේ තියෙන අතර වාරේ සමහර දින තියෙනවා එහෙම නෑ ඉතාලම සංසුන්ව ඉතාලම යහපත් තමන්ගේ කටයුතු සිද්ධ කරගන්න පුළුවන්කම තියෙනවා ඉතින් මේ හැම දෙයක් ගැනම අපි බොහෝම ප්‍රවේශමෙන් බොහෝම කල්පනාකාරීව හදාරන්න ඕනේ මේ සූත්‍රය කියන ආකාරයෙන් බලමු පළවෙනියෙන්ම දෙන උත්තරය තමයි පින්නත්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ යස්මින් බ්‍රාහ්මණ සමයේ කාමරාග පරියුක්තිතේන චේතසා විහෙරති කාමරාග පරේතේන uppannassaච කාමරාගස්ස නිස්සරණං යථා භූතං අප්පදානාති බ්‍රාහමණය යම් කලකී කාම රාගයෙන් නැඩිලාද කාම රාගයෙන් පෙළුණා වූ සිතින් යුක්ත වාසය කෙරේද උපන්නා වූ කාම රාගයේ දුරු කිරීම හරියට දන්නේ නැද්ද යම් කිසි කාම ඡන්දයක් කාම රාගයක් ඉපදුනාද අන්නේ විපං කාම රාගය නැති කරගන්න යම් කිසි කෙනෙක් දන්නේ නැද්ද අන්න ඒ කාලෙදී අත්තම්පි තස්මින් සමේ යථා භූතං අප්පජානාති නපස්සති වරත්තම්පි තස්මින් සමේ යථා භූතං අප්පජානාති නපස්සති උභයත්තම්පි තස්මින් සමේ යථා භූතං අප්පජානාති නපස්සති දීගරත්තං සජ්ජායකතාපි මන්තා නප්පටිභන්ති පගේව අසජ්ජායකතා සේයතාපි කියලා සඳහන් කරනවා මේ කියන කාරණාව පින්නත් ඒ කියන්නේ ඒ වගේ කාලේ මොකද්ද මේ කාම රාගයන් යම් විදිහකින් ඒ කාම රාගයෙන් පෙළුණා වූ කෙනෙක් ඒ සිතින් යුක්තව වාසය කරන්නේද කාම රාගයෙන් එළිලා එවැනි සිතකින් යුක්තව වාසය කරනවද අන්නේ කෙනාට කාම රාගය දුරු කරගන්න තත්වාකාරයෙන් දන්නේ නැතිද හරිද අන්නේ කෙනාට තමන්ගේ වැඩද තත්තු පරිද්දේ නොදන්නේ සමහරට වැඩදායක දේවල් මොනවද කියලාවත් අත්ආකාරයෙන් දන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි අනුන්ට වැඩදායක දේවල් කරන්නත් ඒ කාලෙදි මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. දෙපැත්තටම වැඩදායක දේවල්වත් තේරෙන්නේ නැහැ. හරි ඒ විතරක් නෙවෙයි බොහෝ කාලයක් හදාරුවා වූ යම් යම් ධර්ම කාරණා දැන් බ්‍රාහ්මණයන් තියෙන මන්ත්‍රනේ ඉතින් මේ මන්ත්‍ර ගැන තමයි කියන්නේ අපිට අනිත් දේවල් එතකොට බොහෝ කාලයක් හැදෑරුවා වූ මන්ත්‍ර පවා වැටෙන්නට යනවා. එහෙනම් ඉතින් නොහැදෑරු මන්ත්‍ර ගැන කවර කතාවක්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අන්න එහෙම කාරණාවක්. එහෙනම් මේ निराවුල් ගමනට යන්න, निराවුල් ගමනක් යන්න අපිට පුළුවන්කමක් නැති වෙනවා කාමරාගයෙන් වැඩිලා නම් ඒකට අපූර්ව උදාහරණයක් මට ඕන කරේ එනි මේ උදාහරණ ටික අපේ පින්වන්ත අයට මේ ධර්මයේ දේශනා කළ තියෙන විදිහට අපේ මානසිකත්වය තේරුම් ගන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා පුදුමාකාර උපමා දේශනා කරනවා. යම්සේ ජල පාත්‍රයක් නිකන් එක එක එක එක මේ දේවල් මිශ්‍ර වෙලා තියෙන ලාකඩ දිය කහට වර්ණ මිශ්‍ර වෙලා තියෙන මේ නිකන් මදටිය පැහැ වගේ මිශ්‍ර වෙලා තියෙන ජල පාත්‍රයක් තියෙනවා. ඒක ඒක ආකාරයේ වර්ණ මිශ්‍ර වෙලා තියෙනවා. ඉතින් එහෙම ජල පාත්‍රයකින් එක එක රොඩු ආදී තියෙන වර්ණ මිශ්‍ර වෙලා තියෙන එකේ කෙනෙක් එහෙම ගිහලා මූණ බලුවොත් අන්න ඒ මුහුණ තියෙන ආකාරයෙන් බලා ගන්න හම්බෙන්නේ නැහැ. එක එක එක එක පාට වැටලා තියෙන ජලයෙන් තමන්ගේ මුහුණේ නිමිත්ත හරියට බලා ගන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ මොකද අර එක එක පාට මිශ්‍ර වෙලා තියෙන නිසා වතුරනවා. අන්න ඒ වගේ තමයි මේ කාමච්ඡන්දයෙන් යට වෙලා තියෙන කාමච්ඡන්දයට යට වෙලා තියෙන හිත. එක එක ආසාවල් වලින් නැඩගෙන ගිහිලා තියෙන හිතට Tamanට අදාළ ඉලක්කයට යන්න පුළුවන්කමක් නැහැ. ඒ වෙලාවට කරන්නේ මොනවද කියලා Tamanගේ යහපත තේරෙන්නේ නැහැ. අනුන්ගේ යහපත තේරෙන්නේ නැහැ. දෙදෙනාගේම යහපත තේරෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි යම් කිසි නුවණින් කළ යුත්තක් තියනවාද බොහෝ භාවිතා කළපු දෙයක් ඒවා පවා වැටහෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ එහෙනම් ඉතින් භාවිතා නොකරපු දෙයක් වැටහීම පිළිබඳව කවර කතාවක්ද ඉතින් විභාගයකට ගියනකොට ළමේ ඒ ආසන්න කාලයේදී කියලා හිතන්නකෝ මේ ජනමෙන් කරන නුවණින් කරන වැඩනේ එතකොට විභාගයකට ගිහිල්ලා ගානක් හදන්න ඒකේ තියෙන ගැටලු විසඳා ගන්න මේ කිසිවා කිසිම දෙයක් කරගන්න පුළුවන්කමක් නැහැ නේද යම් කිසි කෙනෙකුට හරිද යම් කිසි කෙනෙකුට කිසිම දෙයක් කරගන්න පුළුවන්කමක් නැහැ අනිවාර්යයෙන්ම මේ මේ කියන தත්ත්වයන් යත්තේ මොකක්ද ගොඩාක් ආසාවල් වලට යට වෙලා නම් මේකුත් කාමචන්ද කියන්නේ මොනවද ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, ශරීරයට දැනෙන පහස ආදී වශයෙන් මේවා කෙරෙහි තියෙන අධික ආසාවන්. ඉතින් අධික ආසාවල් තියෙන අයට පින්නත් මේ කොහොමත්ම පුළුවන්කමක් නැහැ මේ කියන අරමුණට යන්න. හරි. මේ කියන අරමුණ වලට යන්න බෑ. නිරවුල් බෑ. ආපස්සට ඇදෙනවා. ඒතර මෙන්න මේක අප දැනගන්න ඕන. හරියට නිකන් අපහැදිලි වෙලා වගේ හිත. අන්න ඒක අපි දැනගන්න ඕනේ. එතකොට ඒක දැනගෙන ඒකෙන් අත මිදෙන්න අවශ්‍ය කරන කාරණාවල් පිළිබඳව පුහුණු වීම කරන්න ඕනේ. කාමචන්දනෝ ඒකුත් ආකාරයේ කාමචන්දයන් එනකොට. දැන් මම කියවන මේ පින්නන්තයට මේ සතියේ අපිත් ආරම්භ කරන මමත් මේ පින්නන්තයත් එක්ක මොනවා හරි කුංචි හරි අඩුපාඩුවක් තියෙනවා නම් ජීවිතේ ඒවා ලකුණු කරගෙන ඒ කියන්නේ නොවිය යුක්තක් කියලා තියෙනවා නම් අඳුම තරමින් නින්දේ හරි වැඩිපුර ප්‍රමාණයක් තියෙනවා නම් එහෙම නැත්නම් මේ මොනවා හරි කාරණාවක් හින්දා කාර්යක්ෂම කටයුතු කරන්නට නොහැකියාවක් ඇති වෙලා තියෙනවා නම් කාමච්ඡන්දයට හේතු වෙච්ච දෙයක්, ව්‍යාපාදයට හේතු වෙච්ච දෙයක්, ඊන මිද්දයට, උද්දච්චයට, පසුතැවීමට, ඕ සැකයට කියන ඒවාට හේතු වෙච්ච කුමන හෝ දෙයක් තියෙනවා නම් අපි එකවර මේවා අයින් කරගන්න උත්සාහ කරමු කියලා මම යෝජනා කරලා තියෙන්නේ. මේකින්දා මේ සතියේ මම හිතන්නේ සමුදා මේ කාරණාව ආරම්භ කරලා දැන් ඉතින් දුරකථනය කොතර වෙලා පාවිච්චි කරනවද අනවශ්‍ය දේවල් වලට කියලා සුත්තක් සටහන් කරනවා ඇති කියලා. එතකොට හොයාගත්ත හැකි පළවෙනියෙන්ම මේ කාමච්ඡන්දයට යට වෙච්ච වෙලාවට මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේ ඔය දුරකථනයට යට වෙච්ච වෙලාවට හරියට නිකන් Tamanට අදාළ පිළිසිදුව ඒ හිත පාවිච්චි කරන්න බෑ අවශ්‍ය දෙයකට. තමන්ගේ යහපතට පාවිච්චි කරන්නත් බෑ අනුන්ගේ යහපතට පාවිච්චි කරන්නත් බෑ දෙපැත්තටම බෑ ඒ විතරක් නෙවෙයි තමන්ට අවශ්‍ය කරන දේ වැටහෙන්නේ නැහැ ඒ වගේම සමහර නොදන්නා දේවල් කොහොමද එතකොට අලුතෙන් වටහා ගන්නෙ මේ වෙනකොට දන්න දේවල්වත් වැටහෙන්නේ නැතුව යනවා දෙවෙනි කාරණාවකුත් දේශනා කරනවා පළවෙනි කාරණාව උදාහරණයක් මතයි දෙවෙනි කාරණාවකුත් දේශනා කරනවා මුණච පරම් බ්‍රාහමණ යස්මින් සමයේ ව්‍යාපාද පරියුක්තිතේන චේතසා විහෙරති ව්‍යාපාද පරේතේන uppannassaca ව්‍යාපාදස්ස නිස්සරණං යථා භූතං අප්පජානාති බ්‍රාහ්මණය යම් කාලයකදී ව්‍යාපාදයෙන් වඩනා ලද්දා වූ ව්‍යාපාදයෙන් පෙළුණා වූ සිතින් යුක්තව වාසය කරේද උපන්නා වූ ව්‍යාපාදයාගේ දුරු කිරීම සත්තු පරද්දෙන් නොදනීද හරහ ගැටෙන ගතිය ප්‍රබල කාරණාවල් ඉතිනේ අපි යම් කිසි ආකාරයක තරහකින් කාත් එක්ක හරි වාසය කරනවා නම් එන්නත් මේ මම පුංචි මේ උදාහරණයක් අහිතව පොඩි කාරණාවක් මතක් කරන්නම් මේවා දැනගත්තාම කරන්න ඕන සමහර දේවල් පිළිබඳව අපි ලොකු වීරයකින් කටයුතු කරන්න ඕන. ඒක කාර්තික හරි තරහක් තියෙනව නේද? ඉස්සෙල්ලාම කාර්තික හරි තරහක් තියෙන එක තමයි ඉතින් අයින් කරන්නේ. කොහොම හරි කරලා මේ තනත්තා තරහ නැති තත්යකට පත් කරගන්නවා කියන අදහස කොහොම හරි ඇති කරගන්න. හරි. කොහොම හරි ඒ අදහස ඇති කරගෙන මොකක්ද කරන්න ඕනේ? ඊළඟට කල යුතුව තියෙන දේ තමයි විතර වෙන්න බලන්න. හරිද? විතර වෙන්න ගියාම අනිවාර්යෙන් සමහර විට නොකරපු වැරදි පිළිබඳ චෝදනා මේකුත් ආකාරයේ මේකුත් විකාර රූපී දේවල් වලින් නිග්‍රහ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ පැත්තෙන් එන කුමන ප්‍රතිචාරයකදී වත් තමන් ඇති කරගත්ත අරමුණ නවත්තන්න එපා. මම ඒක උදාහරණයකින් මතක් කරනවා. එක්තරා සහෝදරියකට තමන්ගේ ළඟම ඉන්න සහෝදරයාගේ යම් වැරද්දක් අයින් කරන්න ලොකු උමනාවක් තිබුණා. ඉතින් මෙතුමිය මොකද කරන්නේ? ලොකු උත්සාහයක් ගන්නවා දැන් තමන්ගේ මල්ලිගේ මේ ප්‍රශ්නය විසඳන්න. ඉතින් එහෙම ඒ ප්‍රශ්නේ විසඳන්න නොයෙකුත් ආකාරයේ උත්සාහයන් ගනිමින් ඉන්න වෙලාවේ හරි ඒ වෙලාවේ මොකද මේ කිසිමම දෙයක් කර කියා ගන්න බැරි වුණා. එයා නෑ කියන දේ අහන්නේ. ඉතින් උත්සාහ කරනවා කියන දේ අහන්නේ අන්තිමට ගන්න තීරණය මොකක්ද දන්නවද? එක වෙලාවක ප්‍රකාශයක් නිකුත් කරනවා මම ආය ඔහේ දිහා බලන්නෙත් නෑ ඔහෙත් එක කතා කරන්නෙත් නෑ මාව මලා කියලා හිතාගන්න කියලා. ඉතින් මේ ප්‍රශ්نين අයින් වෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? එහා පැත්තෙන් තවත් තරහ වැඩි කරගෙන මේකුත් ආකාරයේ ක්‍රියාකාරකම් වලට යන තියාට හරි පහසුයි ඊට පස්සේ. එතකොට මේ සහෝදරිය දැන් මේ කෙනාගේ ඈත් වෙලා ඉන්නලා කලකිරීම පැත්තට වෙලා ඉන්නේ. මොකද මේ එක වචනයක් එහෙම වුණා කියලා. ඉතින් Taman ගිය අරමුණ හොගා කළාට අමතක වෙනවා කියලා කිව්ව මම ඒකයි. වාහනේ පදවාගෙන යන්නේ යහපත් අරමුණකට. දැන් මොකද්ද මෙතන තියෙන උන අරමුණ? මෙතන තියෙන උන අරමුණ මේ මගේ සහෝදරයාව මම අනිවාර්යයෙන්ම යහපත් තැනටපත් කරනවාමයි. ඔහුගේ තිබුණ අඩුපාඩුව සැබෑවටම සුරාපානය කිරීම. ඉතින් ඒ සුරාපානයෙන් යාව මුදවා ගන්න ඕනේ කියන අරමුණට තමයි දැන් මේ සහෝදරිය තමන්ගේ හිත මෙහෙවගෙන යන්නේ. ඉතින් එතකොට අර පැත්තෙන් ඉතාම දරුණු ප්‍රකාශයක් එනවා. අමුදෙට කියන වැඩේ මොකද්ද මගේ වැඩක් මම බලා ගන්න අන්න ඒ වගේ ප්‍රකාශයක් එනවා. ආවහා තමයි දැන් අන්න මොකද්ද ආවේ? මේ පැත්තට ආවා තරහ. දැන් වාහනේ යන්න ගිය පැත්තට යන්න හම්බෙන්නේ නැහැ. මේ බාහිර බලපෑම තරහින්ද මොකද උනේ? අර අරමුණට යන්න තිබ්බ අවස්ථාව නැතුණා. Tamange යහපත දන්නේ නැහැ. ඒක කියපු වචනත් හොඳ නැහැ. ඒක Tamanට හොඳ නැහැ පරස වචන කිව්වා. අනුන්ට හොඳ නැහැ. එතකොට අර අර දුකෙන් ගලව ගන්න පුළුවන් කමක් නැහැ. දෙදත්තටම හොඳ නැහැ. ඒ විතරක් නෙවෙයි. ඒ වෙලාවේ කළ යුතු දේවල් පිළිබඳව කිසිම වක්‍රමයක් යාට වැටහෙන්නේ නැහැ. මේ වගේ මේ තරහ ආපුවාම ඒ තරහ නැති කරගන්න අවශ්‍ය කරන ක්‍රමවේදය අපි කිව්ව දැනගන්න ඕන කියලා. Tamanට වැඩියෙන්ම බාධා වෙන්නේ ඔන්න කාමච්ඡන්දයෙන් ඊළඟට මෙන්න මේ ව්‍යාපාදයෙන්. ඒ ව්‍යාපාදය ඇති වෙනකොට පින්නත් අපිට අනිවාර්යයෙන්ම මේක නැති කරගන්නේ කොහොමද කියලා Tamanගේ පැත්තෙන් ලොකු උත්සාහයක් තියෙන්නට ඕනේ. Tamanගේ පැත්තෙන් අතිවිශාල උත්සාහයක් තියෙන්නට ඕනේ එහෙම නැත්නම් ඒක කරන්න බෑ. එහෙම නැත්නම් මේක කොහොමත්ම කරන්නට පුළුවන්කමක් ඇත්තේම නැහැ. ඉතින් ඒ විදිහට අපි බලන්න ඕනේ උපරිමයක් කොට අපේ ජීවිතය සකස් කර ගැනීම සඳහා අපේ ජීවිතය නිර්මාණය කරගන්න යහපත් ආකාරයට අපිට හැකියාවක් තියෙන්න ඕනේ අපේ අඩුපාඩුව හදාගන්න ඒකට ඕනේ මානසිකාරයන් උපදවා ගන්න මේවා වුණු කරන්න ඕන කොහොමද මෛත්‍රිය වඩමින් අනාත්ම සංඥාව ඇති කරගනිමින් එතකොට කරුණාව මේ වගේ දේවල් හින්දා කෙනෙක් එක්ක තරහ යන ස්වභාවය තමන්ගේ අඩු වෙනවා විතරක් නෙවෙයි කෙනෙක්ට යහපතෙහි ගන්න ඕන කියන හැඟීම ප්‍රබල කරගන්න ඕනේ ඒක ප්‍රබල කර කර ප්‍රබල කර කර මේ தත්වයන්ගෙන් අත මිදෙන්න තමන්ගේ පැත්තෙන් ලොකු උත්සාහයක් ගන්න ඕනේ හැම වෙලාවෙම. ලොකු උත්සාහයක් ගන්න ඕනේ හැම වෙලාවෙම. ඒක තමයි අත්‍යවශ්‍යම කාරණාව. හරි. ඉතින් මේවා ගැන තවදුරටත් අපි ඉතාම හොඳින් හිතන්න ඕනේ. ඉතාම හොඳින් හිතලා අර කියන මානසිකත්වය හදාගන්න මොකද තනියම වාහනයක් එලවන්න පුළුවන් වුණා වගේ ව්‍යාපාදයක් එනකොට තනියම මේ ව්‍යාපාදය අයින් කරගන්න පුළුවන්කම තියෙනුනේ. ඒකයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. කාමරාගයක් වෙනකොට ව්‍යාපාදයක් වෙනකොට uppannasa ව්‍යාපාදස්ස නිස්සරණං යථා භූතං අප්පජානාති. උපන් ව්‍යාපාදය නැති කර ගැනීම පිළිබඳව දන්නේ නැත්තම් සත්තු පරිද්දෙන් දන්නේ නැහැ. අන්නේ දන්නේ නැහැ කියන්නේ අර වාහනේ නෝන දන්නේ නැහැ වගේ. එහෙම වුණොත් මේ අනතුරෙහි ලක් වෙනවා. අනිවාර්යයෙන් මේ අනතුරෙහි ලක් වෙන තමන්ට ඕන අරමුණට යන්න බෑ. එහෙනම් ඒක පුහුණු කරලා හැම වෙලෙම ව්‍යාපාදයක් උපදිනකොට ඒ ව්‍යාපාදේ නැති කර ගැනීමට තමන්ගේ පැත්තෙන් උපක්‍රම යොදා ගන්න ඕන. සංඝාරව බ්‍රාහමණයට සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශනා කරපු කාරණාවන් මොනවද? එක වෙලාවක කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා කියන එකක් තවත් වෙලාවක කලින් නොකරපු දෙයක් වුණත් පහසුවෙන් කරන්න පුළුවන් තත්යකටපත් වෙන මානසිකත්වයක් ඇති වෙන්නේ ඔන්න ඔය තත්ත්වයටපත් වෙලා තිබුණොත් මේ කාමච්ඡන්ද ආදීන් අයින් වෙලා තිබුණොත් අර විදිහට අයින් වෙලා තියෙන වෙලාවට වැටහුනේ නැරි දේවලුත් වැටහෙනවා කියන එකයි සඳහන් කරන්නේ. ඉතින් එහෙනම් නුවණ මෙහෙවා වාසය කරන ඇත්තන්ට විතරක් නෙවෙයි සාමාන්‍ය ජීවිතයේ හප්ප ගන්නකෝ යන්න තියෙනවා. මං කිව්වේ කියලා තියෙනවානේ. ජීවිතයේ සාර්ථක සම්පජානයකින් යුක්තව තමන්ගේ සංසාරික ජීවිතේ විනාශ නොවන විදිහට බාහිර අකුසල් වලට හිත යන්නට නොදී තමන්ගේ කටයුතු ටික කරගෙන යන්නට හැකියාවක් තියෙනවා නම් පින්වත් මේ අන්නේ හැකියාවෙන් උපරිමයක් කොට ප්‍රයෝජන ගන්නට අපි සූදානම් වෙන්න ඕන හැම වෙලාවකම කොයි විදිහකින් හරි මේ දේ කරනවා කියන අදහසින්ම ඉන්න ඕන. හොඳයි. ඊළඟට එතනින් නවතින්නේ නැහැ. ඊළඟ කාරණාවකුත් තියෙනවා. මොකක්ද ඊළඟ කාරණාව? මේ ඊට කලින් මේ උදාහරණයක් තියෙනවා ජලබඳුනේ උදාහරණයක් තියෙන යම් කිසි විදිහකින් ජල වාදනේ ගින්නෙන් රත් කරා ගින්නෙන් රත් කරලා කකාරනවා උණු කරනවා එහෙම උණු කරනකොට මෙහි මොකද වෙන්නේ අර දැන් නිශ්චල වතුර බඳුනක් තිබ්බොත් මෙහෙම මුණ බලනකොට මුණ පේන්නේ ඒකට නොයෙකුත් පාට જાති එකතු කරලා ඒකේ නිකන් මේ කසඩ වර්ණ තියෙනවා නම් අර හරියට මුණ පේන්නේ නැහැ ඒකම කාමච්ඡන්දයට දුන්න උදාහරණයක්. ඒක ව්‍යාපාදයට දෙන්නේ මේක හත් කරනවා, කකාරනවා, උණු කරනවා. එතකොට අර බුබුලු බුබුලු වෙනවා මේ වතුරේකින් ඉදින් මුණ පේන්නේ. අන්න ඒ වගේ හත් කරනවා කියන උදාහරණයක් තමයි දෙන්නේ මේ තරහ කියන එකේදී අපේ හිතත් අරකට උණු වෙලා තියෙන වතුර බඳුනක් වගේ කැකෑරි කැකෑරි තියෙන වතුර බඳුනක් වගේ මේ මේ ව්‍යාපාදයෙන් යට වුණාම අපිට තමන්ගේ යහපත අනුන්ගේ යහපත දෙදෙනාගේම යහපත වගේම මේ අදාළ කරුණු වැටහෙන්නේ නැති ස්වභාවයකටපත් වෙනවා. දැන් ඉතින් ওই හුඟක් අය වයසට යනකොට කියනවා හරි අපූර්ව කතාවක්. ඇහිලා තියෙනවා මට හරියට. දැන් ඉතින් සිහි කල්පනාව මදි කියලා. සිහි කල්පනාව මදි කියලා කියන්නේ වෙන මොනවත් නෙවෙයි. සිහි කල්පනාව මදි කියලා කියන්නේ පැහැදිලිවම ඔය හුඟක් අයට තියෙන්නේ කායිකව සිද්ධ වෙච්ච වැරද්දක් නෙවෙයි බොහෝ කාමචන්ද ව්‍යාපාද ආදිය නිසාවෙන් තමයි මේ සිහි කල්පනාව මදි කියලා කියන වැටහෙන්නේ නැති ස්වභාවයකට එන්නේ. හොඳයි ඊළඟ කාරණාව තමයි පුණ්‍යසපරම් බ්‍රාහ්මණ යස්මින් සමයේ හීන මිද්ද පරයුක්ිතේන චේතසා විහෙරති හීන මිද්ද පරේතේන uppannassaච හීන මිද්දස්ස නිස්සරණං යථා භූතං නප්පජානාති හරිද? මොකද්ද මේ කියන්නේ යම් කාලයකදී තීන මිද්දෙන් මඩනාලද්දාව තීන මිද්දේ විසින් යට කරපු හිතක් තීන මිද්දෙන් යට කරපු හිතක් ඒ වගේම තීන මිද්දෙන් කෙලෙන හිතක් කම්මැලිකමෙන් කෙලෙන හිතක් එහෙම හිතකින් යුක්තව වාසය කරනවා නම් උපන් තීන මිද්‍යාගේ යම් කිසි වෙලාවක උපන්නා වූ තීන මිද්‍යාගේ දුරු කිරීම තත්වාකාරයෙන් දන්නේ නැහැ ඉපදුන තීන මිද්දය අයින් කර ගැනීම කොයි විදිහකින්ද කරන්නේ කියලා දන්නේ නැද්ද? අන්න ඒ වෙලාවට Tamanට යහපත සඳහා කළ යුතු වැඩක් දන්නේ නැහැ. අනුන්ට යහපත සඳහා කළ යුතු වැඩක් දන්නේ නැහැ. දෙදෙනාගේම යහපත සඳහා කළ යුතු වැඩක් දන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි බොහෝ කාලයක් හදාරපු දේවල් පවා මතක වෙලා ගිහිල්ලා ඒවා වැටහෙන්නේ නැත්තරපත් වෙලා ඒ විතරක් නෙවෙයි යම්කිසි කාලයක් හදාරපු නැති දේවල් ගැන එතකොට කවර කතාවක්ද කියලා දේශනා කරන තීන මිද්දේට යට වෙලා ගිහින්නා. ඒතකොට තීන මිද්දේට වැටිච්ච ගමන් අපිට මේ තීන මිද්දෙන් ගොඩ එන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. හරිද? තීන මිද්දෙන් ගොඩ එන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරගන්න අපි බොහෝ දක්ෂ වෙන්න ඕනේ. එතකොට ඒ සඳහා වීරිය වඩන්න ඕනේ, මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කරන්න ඕනේ. ලෝකෝත්තර ජීවිතයක් ඇති කරගන්නත් ඒත් එහෙමයි. එතකොටත් ඊටාම ප්‍රවේශමෙන් තමන්ගේ ජීවිත දිහා මේ කාරණා සැබෑවටම අපි උපයාස අපයාගන්නේ ලෝකෝත්තර ජීවිතයක් ඇති කරගන්න අවශ්‍ය කරන කාරණා විදිහට තමයි කාමච්ඡන්ද ආදිය. ඒතර අනෙකුත් දේවලුත් එහෙමයි. දැන් මේ කතා කරලා තියෙන්නේ පැහැදිලිවම එයාගේ මන්ත්‍ර වැටෙන්නේ නැති එකක් ගැන. එතකොට මේක ලෞකිකත්වයට ඉතාමත්ම ප්‍රයෝජනවත් කාරණාවක්. එතකොට තීන මිද්දේ කියලා කියන හිතේ මේ තියෙන හැකිලෙන ගතිය මේකත් එක්ක කුසීතකම් ආදී දේවල් වලට යනවා ඉතින් කොහොමවත් වැඩක් කරන්න බෑ කියලා අපේ පින්නන්තය හොඳටම දන්නවා. කොහොමවත් වැඩක් කරන්න බෑ කියන කාරණාවත් අපේ පින්නන්තය හොඳටම දන්නවා. ඉතින් ඒකින්ද අපි මේ තීන මිද්දේට ඉඩ දෙන්න හොඳ නැහැ. තීන මිද්දේට ඉඩ දුන්නාම මොන වගේද අර මේ මුහුණ බලා ගන්න තියෙන වතුරේකට මොනවා වුණා වගේද කියලා සඳහන් කරලා තියෙන්නේ. යම්සේ දියබඳුන සෙවල් පරඩල් වලින් වැහිලා ගිහිල්ලා. ඒ සෙවල් පරඩල් ආදී තියෙන තැනක් වෙලා ඉතින් එහෙම ඒ ඒ වාගෙන් වැහිලා ගිහිල්ලා ඒවා උඩින් වැහිලා තියෙන තැනක් නම් ඒ දියසෙවලාදිය තියෙන තැන අර ඇස් තියෙන මනුස්සයා ගිහිල්ලා වෙරලා මුහුණ බලන්න හැදුවට ඒක පේන්නේ නැහැ. තියෙන ආකාරයෙන් තත්ත්වාකාරයෙන් පේන්නේ නැහැ. ඒක තීන මිද්දේට යට වෙලා ගියොත් තමන් කරන්න ඕන දේ තේරෙන්නේ නැහැ, නොකරන්න ඕන දේ තේරෙන්නේ නැහැ. අනුන් වෙනුවෙන් කරන්න ඕන දේ තේරෙන්නේ නැහැ, අනුන්ගේ යහපත වෙනුවෙන් නොකරන්න ඕන දේ තේරෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි දෙපැත්ත ගැනමත් එහෙමයි. ඒ විතරක්ම නෙවෙයි පින්නත් මේ අර අපි කලින් කතා කරා වගේ වැටහිච්ච දේවල් උත් වැටහෙන්නේ නැතු යනවා නොහැකිච්ච දේවල් ගැන කවර කතාවක්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට අපි කර්මකාරණා දැනගෙන උපන් තීන මිද්ද නැති කරන ආකාරය තත්පාකාරයෙන් දැනගන්න ඕනේ. දැන් කාරණා තුනක් තත්පාකාරයෙන් දැනගන්න තියෙනවා. උපං කාමච්ඡන්ද ආදිය නැති කරගන්න ආකාරය, දුරු කරගන්න ආකාරය තත්පාකාරයෙන් දැනගන්න ඕනේ. උපන් ව්‍යාපාද ආදිය නැති කරගන්න ආකාරය, දුරු කරගන්න ආකාරය තත්පාකාරයෙන් දැනගන්න ඕනේ. ඊන මිද්දේ දුරු කරගන්න අපි කරගන්න ආකාරය තත්කාකාරයෙන් දැනගන්න ඕනේ. හරිද? එහෙම නැත්නම් ඒ වටම යට වෙලා ඒකනේ අර කියන්නේ කාමරාගය ගැන කියනකොට කියන්නේ කාමරාගයේ මඩනාලද්දා වූ. කාමරාගයෙන් පෙළුණා වූ ඒකෙන් පීඩිත තත්ත්වයටපත් වෙලා. කාමරාගය විසින් යට කරගෙන කාමරාගයෙන් පීඩිත වෙලා එන්න ඒ වගේ සිතින් යුක්තව වාසය කරනකොට. හරි එහෙම කියනවා ඕන තරම්. ආසාවන් වලට යට වෙලා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියලා කියන ඒවාට යට වෙලා යට වෙලා කියන එකේ මොකද ඒවා විසින් Taman මෙහෙවනවා කියන එකනේ මට වහයට වැඩ කරන්න බෑ එතකොට හරි Tamanට ඕන වෙලාවට Tamanට ඕන දේ කරගන්න තරම් ශක්තියක් Tamanට නෑ ඔය ඒක කියන්නේ මඩ නාලද්දී මැඩගෙන ගිහිල්ලා Tamanව මැඩගෙන ගිහිල්ලා ඒ කියන්නේ මං කරන්න යමක් ස්ථාන එක මාව යට කරගෙන මාව මැඩගෙන වෙන කෙනෙක් හරියට මගේ පැත්තේ ගන්න ඕන ක්‍රියාවලිය ගන්නවා වගේ හරියට සතුරෙක් ඇවිල්ලා අපිව එයාට ඕන හැටියට පාලනය කරනවා වගේ. හරිද? අන්න එහෙම පාලනය කරනවා වගේ ඒ වගේම පීඩිතයි. බලන්න කාමරාග ආදීන් කෙලෙනකොට. මේ කෙලෙනවා කියලා කියන්නේ අවශ්‍යතාවයන් නැති වෙලා ඒවා ඒවා කෙරෙහි ඒවා ලබා ගැනීම සඳහාම නොයේකුත් ආකාරයේ කටයුතු සිද්ධ කරනකොට මොකද වෙන්නේ? ඊඩිතම පීඩිත තත්ත්වයටපත් වෙනවා. කර කියා ගන්න දෙයක් නැති වෙනවා. හරි. අන්න එතකොට මොකද වෙන්නේ? කිසිමම දෙයක් කරන්න බෑ. හිත ඉතින් නොසන්සුන් වෙනවා බොහෝ ආකාරයට කල යුතු දේ වැටහෙන්නේ නැතු වෙනවා. ඒකින්ද උපං කාමරාගය අයින් කරගන්න ක්‍රමය. ඒකනේ කිව්වේ වාහනේ තිරිංග තද කළ යුතු වෙලාවට තිරිංග තද කරන ආකාරය තිරිංග බුරුල් කළ යුතු වෙලාවට බුරුල් කරන ආකාරය ඒ කියන්නේ වාහනයට යන්න ඉඩ අරින්න වාහනයට වැඩි බලයක් ලබා දෙන්න අර ගෑස් වැඩි කරන්න ඕන වෙලාවට වැඩි කරගන්න වාහනේ කපන්න ඕන වෙලාවට කපන්න අපි මේ ඔක්කොම කතා කරා ඒකට අදාළ මානසිකාරය තත්වාකාරයෙන් දන්න කෙනාට තමයි වාහනේ පදවාගෙන යන්නට පුළුවන් කියලා සත්වාකාරයෙන් දන්න කෙනාට කියන්නේ හරියටම දන්න කෙනාට තමයි වාහනේ පැදගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්තම් බෑ. හරි? එහෙම නැත්තම් කොහොමවත් පුළුවන්කම ඇත්තේ නැහැ මේ වාහනේ අරගෙන යන්න. හරි? ඉතින් බලන්න මේ කතාව මොන තරම් සාධාරණද කියලා. හරිද? ඒකද කොහොම හරි තමන්ගේ පැත්තෙන් මේවා යට කරගන්න ඕන හරියටම දැනගන්න ඒකට ඕන කරන මානසිකාරය උපදවා ගන්න ඕන. හරියන කාරණාවලත් අපි යමු. ඊළඟට සඳහන් කරන්නේ පුණච පරම් බ්‍රාහ්මණ යස්මින් සමයේ උද්දච්ච කුක්කුච්ච පරියුක්ඛිතේන චේතසා විහෙරති උද්දච්ච කුක්කුච්ච පරේතේන uppannasස උද්දච්ච කුක්කුච්චස්ස නිස්සරණං යතා භූතං නප්පජානාති අත්තම්පි තස්මින් සමේ යතා භූතං නප්පජානාති නපස්සති පරත්තම්පි තස්මින් සමේ යතා භූතං නප්පජානාති නපස්සති උභයත්තම්පි තස්මින් සමේ යතා භූතං නප්පජානාති නපස්සති දීගරත්තං සජ්ජායකතාපි මන්තානප්පටි භන්ති පගේව අසජ්ජායකතා තේයතාපි කවර කතාවක්ද? අධ්‍යයනා නොකරපු දේ ගැන කවර කතාවක්? ඉතින් මේ කියන්නේ උද්දච්ච කුක්කුච්චයට හිත ගියා නම් උද්දච්ච කුක්කුච්චයෙන් නැත්තම් නොසන්සුන්කමෙන් සහ පසුතැවීමෙන් හිත මැඩගෙන ගිහිල්ලා ඒ විතරනේ ඒකෙන් හිත තෙරෙන්න පටන් අරගෙන ඒ පීඩණය ලැබිලා ඒකත් එක්ක එන්න ඒ වගේ තියෙන සිතින් යුක්තව වාසය කරනවා නම් තමන්ගේ යහපත තේරෙන්නේ නැහැ අනුන්ගේ යහපත තේරෙන්නේ නැහැ දෙදෙනාගේ යහපත තේරෙන්නේ නැහැ බොහෝ භාවිතා කර සත්‍යයනා කරපු ධර්මයක්වත් වැටහෙන්නේ නැහැ එහෙනම් සත්‍යයනා නොකරපු දේ ගැන කවර කතාවක්ද නැත්නම් භාවිතා නොකරපු දේ වැටහීමක් කියන එකක් ගැන කවර කතාවද හිත නොසන්සුන්කමට සහ පසුතැවීමට ගිහිල්ලා මතකයි අපි කතා කරා පාඩම් කරන ළමයෙක් නම් විභාගයක් කිට්ටුවේගෙනදී මේ වගේ ගොඩක් දේවල් එනවා කියන ටිකවත් කරගන්න හම්බෙන්නේ නැහැ කියලා කියන්නේ ඒකයි. විභාගයේදී සමහර අය ඊටාම දැඩිව මේ ඔය වගේ නොසන්සුන් තත්ත්වයකටපත් වෙනවා ප්‍රශ්න පත්‍රය දැක්කම සමහර අය සම්මුඛ පරීක්ෂණවලදී එහෙම නොසන්සුන් වෙනවා. ඉතින් එහෙම වුණාම මොකද වෙන්නේ? Tamanට අවශ්‍ය කරන තැනට යන්න බෑ. Tamanට අවශ්‍ය කරන වැඩපිළිවෙල නිර්මාණය කරගන්නටත් පුළුවන් කමක් නැහැ. ඉතින් එහෙම අපි හැම වෙලේම උත්සාහ කරන්න. හැම වෙලාවකම උත්සාහ කරන්න මේ කරන්න ඕන කාරණාව සිද්ධ කරන්නට ඒ කියන්නේ හොයාගන්න ඕනේ කරුණ. කොහොමද චිත්ත ඒකාග්‍රතාවය ටික ටික වර්ධනය කරන්න ඕනේ. පුංචි භාවනාවක් පුරුදු කරගන්න ඕනේ. හිත එකඟව තියාගන්න. කොහොමද කරන්න ඕන? ඕක මේ මහා ලොකු අමාරු දෙයක් නෙවෙයි. බිමම ඉඳගෙන මේක කරන්න බැයි නම් ඔය හුස්මට හරි හිත තියාගෙන චිත්ත සමාධියක් අපි පුරුදු කරනවා කියලා කියන්නේ ඒක. චිත්ත ඒකාග්‍රතාවයක් පුරුදු කරනවා කියලා කියන්නේ ඒක. වෙන මොකටවත් නෙවෙයි. අඩුම ගානේ හුස්මට හරි හිත තියාගෙන පුහුණු කරනවා. හරියට සමතුලිත කරගෙන අපි දන්නවනේ පාපැදියක් පදින්න සමතුලිත කරගන්න පුරුදු කරගන්න එපා. ඒ වගේ මේ හිත එක තැන තියාගන්න පුරුදු කිරීමෙන් ওই නසංසුන්ගෙන් පසුතැවීම් වලින් අයින් වෙන්න පුළුවන්කම තියෙනවා. මේකටත් උදාහරණයක් දේශනා කරනවා. අර ජල වාදනය කම්පා වෙනවා. ඒ කියන්නේ ඒ කම්පා වෙනවා කියන්නේ වාතයෙන් කම්පා වෙනවා. ඒ කියලා කියන්නේ සැලෙනවා, කැරකිලා. දැන් වතුර කැරකෙන්න පටන් අරගෙන හරිද? එතකොට රැලි තියෙනවා. ඒකේ ඒ කැරකිච්චන රැලි තියෙනවා. අන්න ඒ වගේ වෙලාවක මේ මොන බලන්න බලන්න හිත කැළඹිලා කියන එක මේ බලන්න රත් වෙලා පැහෙනකොට බෑ හරිද පළවෙනි එක නොයේකුත් જાතියේ පාට පාට ඒවා අර වතුරට එකතුනහම මූණ පේන්නේ නැහැ දෙවෙනි එක ඉතින් මූණ හරියට බලන්න ඉතින් පැහැදිලි නෑ කියන හිත හිත පැහැදිලි නෑ එතකොට අවශ්‍ය කරන වැඩේ කරන්න පුළුවන් වෙන්නේ අවශ්‍ය කරන වැඩේ තමයි මූණ බලාගන්න එක ඉතින් අපිට අවශ්‍ය කරන වැඩේ කරන්න හිත පැහැදිලි නෑ එතකොට ජල භාජනයේට පාට එකතුනහම බෑ රත් වුණාම බෑ ගිය සෙල් වලින් වැහුනහම බෑ. හරිද? ඊළඟට දැන් කියන්නේ මොකක්ද? හුළඟට කලඹුනහම බෑ. හරි. ඒ වගේ අපේ හිත කාමචන්දේ ගියාම මේක මුකුත් කරන්න බෑ, අදාළ කටයුතු කරන්න බෑ. ව්‍යාපාදේ කියලා කමර උණු කරපු ජලය වගේ උණු වෙන නටන ජලය වගේ එතකොට අවශ්‍ය කරන තැනට යන්නට බෑ අපි කරන්න ඕන වැඩේ කරන්න බෑ ඊළ මිද්දේ හරියට අර වතුර භාජනයේ දියසෙවල් වලින් පාසි වලින් අහුණා වගේ එතකොටත් බලාපොරොත්තු වෙන කාරණාව सिद्ध කරගන්න බෑ. ඊළඟට හතරවෙනි එක උද්දච්ච කුච්ච ඒක සඳහන් කරලා තියෙන ජල වාදනයට බාහිරින් එන හොලඟ හින්දා මේක රැලි එන්න පටන් අරගෙන මේක කැළඹෙන්න පටන් අරගෙන එතකොට මේක කරන්න බෑ. අවශ්‍ය කරන වැඩේ සිද්ධ කරන්න බෑ. දැන් ඉතින් අදහසක් ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ මොන තරම් ගැඹුරෙන් අපේ මේ සියුම් සියුම්ව තේරුම් ගත යුතු මානසික தත්ත්වයන් ඉතාම සරලව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඒ ගැඹුරු ධර්ම කරුණු අපිට වැටහෙන ආකාරයට නොයෙකුත් උදාහරණ සහිතව දේශනා කරලා තියෙනව නේද? ඒවා අනුව අපි කටයුතු කරොත් අපේ ජීවිතය ඕනෑම ඉලක්කයකට යන්න සාර්ථකව යන්නට හැකියාවක් ඇති කරගන්න පුළුවන් නේද කියලා තේරුම් ගන්න ඕනේ. අවසාන කාරණයටත් යනවා. ගුණසකරම් බ්‍රාහමණ යස්මින් සමයේ විචිකිච්ඡා පරියුක්තිතේන චේතසෝ විහෙරති විචිකිච්ඡා පරේතේන uppannāyaca විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං අපජානාති. හරි. ඒ කියන්නේ විචිකිච්ඡාවෙන් මැඩගෙන ගිය සැකයෙන් මැඩගෙන ගිය සැකයෙන් හෙළුන සිත්තු වාසය කරන කෙනාට ওই කියන අදාළ ලක්ෂයට යන්න දැන් කියන එක. හරි. ඉතින් මොකද එතකොට වෙන්නේ? සැකේ මම අපි ඊයේ කතා කරා එක. සමන්ටවත් තමන් ගැන විශ්වාසයක් නැතිකොට කොහොම තවත් දෙයක් කරන්නද කියලා. ඉතින් එහෙම වුණොත් මොකද වෙන්නේ? තමන්ට කිසිමම කිසි ආකාරයකින් අදාළ ඉලක්ක වලට යන්නට බෑ පින්වත් මේ ඒ ඉලක්ක බොහෝ වශයෙන් තමන්ගේ ජීවිතයෙන් අයින් කරගන්නම වෙවි. හරිද? ඒකට මේකටත් උදාහරණයක් දේශනා කරලා තියෙනවා. බිය වාදනය කැළඹිලා මේක බිය වාදනය තියෙනවා කරුවලක. හරිද? කරුවලක තියෙනවා නම් බිය වාදනය බලන්න සැකය ගැන තියෙන උදාහරණය කොහොමද කියලා කරුවලේ තියෙනවා නම් බිය වාදනයෙන් මොකද වෙන්නේ? අන්න ඒ වගේ උදාහරණ පහ බලන්න ඕනේ. පළවෙනි එක පාට නොයෙකු නොයෙකුත් එක එක જાති ඒවා එකතු වෙලා කලවම් වෙලා. දෙවෙනි එක දියබාධන රත් වෙලා. කැටහැරිලා. තුන්වෙනි එක දියසෙවල් වගේ වලින් වැහිලා. එතකොට හතරවෙනි එක වාතයෙන් කැළඹිලා දිය රැලි ගහන්න පටන් ගන්නවා. පස්වෙනි එක කරුලේ කියලා. හරි. මේ කාරණා පහේදී මූණ බලා ගන්න බෑ විභාජනයෙන් මේ වගේ තමයි අපේ හිත කාමචන්දයෙන් නොසන්සුන් වුණා නම් පෙළුණා නම් කාමචන්දයෙන් විසින් යට කරගත්තා නම් අපිව ක්‍රියාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන ධර්මතා වලින් යට කරගත්තා නම් ඒවායින් නැඩුණා නම් අපිට පුළුවන්කමක් නැහැ පින්වත් කිසිම විදිහකින් ඒ සමාන්ත වැඩදායක අනුන්ට වැඩදායක දෙපැත්තටම වැඩදායක කිසිම කරුණක් කරන්නටත් බෑ. ඒ වගේම අපිට බොහෝ දැනගත්ත කරුණු නොඇතහෙන්න පටන් ගන්නවා. එතකොට පොඩ්ඩක්වත් දැනගත්තේ නැති කරුණු අලුතෙන් වැටහීම කියන එක ගැන කිසිම කතාවක් නැහැ. ඉතින් ඔන්න ඔය තත්ත්වයන් වලින් අත මිදලා ඉදිරියට යන්න පුළුවන් වෙන්න ඕන ඔය තත්ත්වයන් වලට යට වුණොත් ඔය පහට යට වුණොත් කෙනෙකුට අනාගතේ බලාපොරොත්තු වෙන ජයග්‍රහී ඉලක්ක වලට යන්න බෑ. අංගාරව සූත්‍රය අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තියෙන බ්‍රාහමණ වර්ගයේ තුන්වෙනියෙන් සූත්‍රය තමයි සංගාරව සූත්‍රය. ඉතින් හොයලා බලන්න මේ කරුණ හොඳට හදාරන්න තවත් මේ කරුණ අරගෙන එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් මම මේවා දැනගත්තා කියන හැඟීම බුදුරජාණන් වහන්සේ මට මේවා දැනගන්නට හේතු වුණේ කියන හැඟීම ප්‍රබලව නැගෙනකොට තමයි බුද්ධ ආලම්බන ප්‍රීතියක් ඇති වෙන්නේ ශ්‍රද්ධාව ඇති වෙන්නේ හොඳට ඒකින්ද ඒවා පරිශීලනය කරන්න ඒ බුද්ධ භාෂිතය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න එකතු කර ගන්නකොට මේ විදිහට අපි ඒ අදාළ මානසිකාරය සකස් කරගන්න ඕනේ ඒ මානසිකාර සකස් කර ගැනීමෙන් අපිට මේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් සසර ජීවිතය සුඛත් කරගන්න පුළුවන් ඒ වගේම බලාපොරොත්තු වෙන ලෞකික ඉලක්ක වගේම ලෝකෝත්තර ඉලක්කය කියලා කියන උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්නට අවශ්‍ය කරන වැඩ පිළිවෙල ඔකයා සපයා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ අනුවෙන් කටයුතු කරලා හැම දිනාටම මේ බලාපොරොත්තු වෙන ආකාරයටම නිවන ධර්ම යටපත් කරගෙන ප්‍රඥාව දිනු කරගෙන මේ ජීවිතය දීම උතුම් සැනසීමෙන් සැනසෙන්නට ධර්ම ශ්‍රවණමේ ආනතස්වාරය මේ හැම දිනාටම හේතු වේවා සති ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්දා පුඤ්ඤන්තං විපාචරං රක්ඛං සුසාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති අද ධර්මානුශාසනාව කරත්තු දේශකයන් වහන්සේ මහව ගල්නෑවිහෙර පුරාණ ආර්ය සේනාසනය ඇහැටුවැව එරියාව මල්කම්බා ආර්ය සේනාසනය යන උපේ සේනාසනාධිපති පූජ්‍ය උඩුතුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ